God. හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ ඉපදීම ජරාව මරණය ශෝක වැළපීම් දුක් දුක්නස් දුක්නස් විමානසික දුක් සුසුම් ගැනීම මේවා කොම අයිති අවබෝධ කිරීමටයි ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මුළු ජීවිතේම හකුලා කෙටි කියනවා නම් උපාදානස්කන්ධ පහව අවබෝධ කරගන්න ඕනේ කියලා දුකක් හැටියට. ඉතින් මේ උපාදානස්කන්ධ කියන වචනේ බොහෝ දෙනෙකුට අලුත්. ඒ කියන්නේ අපි කතා බස් කරන සමාජයේ තුල උපා පංච උපාදාන ස්කන්ධය කියලා වචනයක් වැඩිපුර පාවිච්චි වුණේ නැහැ. බෝධිනි කතා කරේ පංචස්කන්ධය කියලා. ඒ පංචස්කන්ධය කියලා අදහස් කරේ මා හිතන්නේ ඇස කන නාසය දිව ශරීරය කියන අර්ථයෙන්. මේ පංචස්කන්ධය කියලා කතා කරනවා ඉන්නවා. එතකොට එහෙම අර්ථයක් මේ වචනෙට ගන්න බෑ. ඒ නිසා අපි පංච උපාදානස්කන්ධය කියන දේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ කොහොමද කියලා දැනගෙන සිටින්න ඕන. අද අපි මේ වෙලාවේ ඉගෙන ගන්නේ සංයුත්ත නිකායේ තුන්වැනි කොටසේ උගන්වන මහා පුන්නමා පුන්නමා කියන සූත්‍රය. පුන්නමා කියලා කියන්නේ පොය දවසට. සවැත්නුවර පූර්වාරාමේ විසාකා මහෝපාසිකාව කරපු ආරාමයේ ඉලිමානේ ඉලිමානේ බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා සමග පොහොය දවසක සඳෑති රාත්‍රියේ එලිමහනේ වැඩ සිටියා. ඉතින් එලිමහනේ සඳෑති රාත්‍රියේ වැඩ සිටි වෙලාවේ කෙරුණු දේශනාව නිසා මේ දේශනාවට පුන්නමා කියලා කියන්නේ. එක්තරා ස්වාමීන් වහන්සේ නමක් එතන සංඝ පිරිසෙන් නැගිට්ටා. නැගිටලා බුදුරජාණන් වහන්සේ දෙසට වැඳගෙන බුදුරජාණන් වහන්සේගෙන් මෙහෙම අහනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ අවසර දෙනවා නම් ප්‍රශ්නයක් අහන්න කැමතියි. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා හොඳයි මිනිස්සු එනම වාඩි වෙන්න. වාඩි වෙලා අහන්න කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මුදුර ප්‍රශ්න. අහනවා ස්වාමීන් වහන්සේ පංච උපාදානස්කන්ධය කියන්නේ මේවා නේද? ඒ කියන්නේ රූප උපාදානස්කන්ධය වේදනා උපාදානස්කන්ධය සංඥා උපාදානස්කන්ධය සංස්කාර උපාදානස්කන්ධය විඥාන උපාදානස්කන්ධය නේද පංච උපාදානස්කන්ධය කියන්නේ කියලා කිව්වා. ඒක බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා භික්ෂුව රූප උපාදානස්කන්ධය වේදනා උපාදානස්කන්ධය සංඥා උපාදානස්කන්ධය සංස්කාර උපාදානස්කන්ධේ විඥාන උපාදානස්කන්ධේ කියන මේට තමයි පංච උපාදානස්කන්ධය කියන්නේ. එහෙමනම් අපිට හරි පැහැදිලි අර පංචස්කන්ධය කිය කියා නිකන් තේරෙන්නේ නැතුව කියන කතාව වැරදි. එහෙනම් මේ කියවෙන්න ඕනේ වචනේ මොකද්ද? පංච උපාදානස්කන්ධය කියන එක. හැබැයි ඒකිනුත් අදහස් කරන්නේ අස්කලනාසී දියෝඛය නෙවෙයි. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. එතකොට මේට පාවිච්චි කරන්නේ පංචස්කන්ධය කියලා නෙවෙයි. පංච උපාදානස්කන්ධය කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ මේ ස්වාමීන් වහන්සේ නිර්මල් ස්වාමීන් වහන්සේ සන්තෝෂ වෙලා ආයමත් අහනවා ඊළඟ ප්‍රශ්නේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ පංච උපාදානස්කන්ධේ පවතින්නේ කුමක් මුල් කරගෙනද? පංච උපාදානස්කන්ධේ පවතින්නේ කුමක් මුල් කරගෙනද? භික්ෂුවරයන් මේ පංච උපාදානස්කන්ධයේ පවතින්නේ තෘෂ්ණාව මුල් කරගෙනයි. කැමැත් ඡන්දය මුල් කරගෙනයි මේක වචනේ ඡන්ද මූලකා. ඡන්ද කියලා අදහස් කළේ තෘෂ්ණාව. ආශාව මුල් කරගෙනයි මේ පංච උපාදානස්කන්ධයේ පවතින්නේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේගේ උත්තරයේදී සතුටු එතකොට අපි තේරුම් ගන්න ඕනේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන. ඒ පංච උපාදානස්කන්ධේ පවතින්නේ ඡන්දය, තෘෂ්ණාව මුල් කරගෙනයි. ඊළඟට හොඳ ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පංච උපාදානස්කන්ධයමද උපාදාන කියන්නේ. එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධයෙන් බැහැර දෙයක්ද? මොකද ප්‍රශ්නේ? මොකද ප්‍රශ්නේ? පංච උපාදානස්කන්ධයමද උපාදාන කියන්නේ. එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධයෙන් බැහැර දෙයක්ද? බුදුරජාණන් වහන්සේ වදාලා මහා භික්ෂුව පංච උපාදානස්කන්ධ උපාදාන නොවේ. පංච උපාදානස්කන්ධයෙන් බැහැර වූ දේකුත් නොවේ. පංච උපාදානස්කන්ධයේ කෙරෙහි යම් ඡන්ද රාගයක් ඇත. යම් තෘෂ්ණාවක් ඇත. ඒර තමයි එහි තිබෙන උපාදානය. ඒක මේ පංච උපාදානස්කන්ධයට කෙනෙක් ඇලිලා වාසය කරනවා නම් ඒ ඇලීමයි පංච උපාදානස්කන්ධයයි එකක්ද කියලා අහුවා. ඒකට උපාදාන කියන වචන අපි තේරුම් ගත්තා නිග්‍රහණය වෙනවා, අහු වෙනවා, බැඳෙනවා. ඒතර බැඳීමයි පංච උපාදානස්කන්ධයයි එකක්ද එහෙම නැත්නම් දෙකක්ද කියලා අහුවේ. එතන පිළිතුරු උනේ මොකද්ද? මේක එකකුත් නෙමෙයි. ඒකෙන් බැහැර වෙච්ච එකකුත් නෙමෙයි. පංච උපාදානස්කන්ධේ කෙරෙහි ඇතියම් තෘෂ්ණාවක් චන්දරාගයක් ඇද්ද ඒක තමයි එතන ග්‍රහණය වීම කියලා කියන්නේ. දැන් මේ අනුසාරයෙන් අපිට හිතන්න තව කරුණු තියෙනවා. දැන් අපි ගත්තොත් අපේ මතකේ ස්මරණය. මතකය කියන එක තෘෂ්ණාවට අයිති එකක් නෙමෙයි. ඒ මතකය කියන එක තෘෂ්ණාවත් එක්ක සම්බන්ධ නැහැ. නමුත් මතකයේ කෙරෙහි දැන් තෘෂ්ණා සහගත පුද්ගලයා මතක් කර කර තෘෂ්ණා නැති කරගන්නවා. තෘෂ්ණා ප්‍රහාණය කළාට පස්සේ මතකයේ කරගන්නවා. ඒකයි ඒකේ බුද්ධ දේශනාවලින් බුදුරහතන් වහන්සේලාට තරම් හොඳට මතක තිබිච්චයි කොහෙද ලෝකේ. අතීතේ සීකරනවා කල්ප ගණන් ආපස්සට සීකරනවා ඒ ස්වාමීන් වහන්සේ සතුටු වුණා අර පංච උපාදානස්කන්ධයේ කෙරෙහි ඇති ඡන්ද රාගී තමයි ඒ උපාදාන කියලා බුදුරජාණන් වහන්සේ වදාළ කරුණට. ඊට පස්සේ උන්වහන්සේ ස්වාමීන් වහන්සේ අහනවා ඒ බුදුරජාණන් වහන්සේගෙන් භාග්‍යවතුන් වහන්සේ ඒ පංච උපාදානස්කන්ධයේ පිළිබඳව ඇති තෘෂ්ණාවේ ඡන්ද රාගී වෙනස්කම් තියෙනවද? ඒ කියන්නේ එකම විදිහද ඔක්කොටම ඇති වෙන්නේ. පටිපාදානස්කන්ධය කෙරෙහි චන්දරාගය හැම දිනාටම ඇති වෙන්නේ එකම විදිහද එහෙම නැත්නම් වෙනස් වෙනස් විදිහද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරා මහා භික්ෂුව මේ එක එකනට ඇති වෙන්නේ වෙනස් වෙනස් විදිහට කියලා. සමහරුන්ට හිතෙනවා රූපිට ආසාව මට මේ වගේ රූපයක් ලැබෙනවා නම් කියලා රූපි ගැන ආසා කරනවා ආරාධිතයි. සමහරුන්ට හිතෙනවා විඳීම මට මේ වගේ මේ වගේ දේවල් විඳින්න නැත්නම් කියලා එතකොට සමහර කෙනෙකුට හිතේ චන්ද රාගය හටගන්නේ බලවත් රූපි ගැන. සමහර කෙනෙකුට චන්ද රාගය හටගන්නේ බලවත් වේදනා ගැන. සමහර කෙනෙකුට චන්දරාගය හටගන්නේ බලවත් සංඥාව ගැන. සමහර කෙනෙකුට චන්දරාගය හටගන්නේ බලවත් සංස්කාර ගැන. සමහර කෙනෙකුට හටගන්නේ විඥාන ගැන. මේ නිසා පංච උපාදානස්කන්ධයේ කෙරෙහි තියෙන ආසාවේ වෙනසක් තියෙනවා. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ගමනවා ස්වාමීනි මේ ස්කන්ධ කියන්නේ මොකද මේ ස්කන්ධ කිත්තාවතාංකෝ භන්ති khණ්ඩාන khණ්ඩා දිවචනಂತಿ ස්වාමීනි මේ ස්කන්ධ කියන පංචපාදාර ස්කන්ධේ ස්කන්ධ කියන නම යෙදුනේ යයි කියලා බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා භික්ෂුව යම් කිසි රූපයක් අතීත අනාගත වර්තමාන තමායයි සලකන හෝ තමාගෙන් බාහිර හෝ ගුරුසු හෝ සියුම් හෝ හීන හෝ ප්‍රණීත හෝ දුර හෝ ළඟ හෝ යම් රූපයක් ඇද්ද අන්නේ රූපයටයි රූපස්කන්ධය කියලා කියන්නේ එතකොට ස්කන්ධය කියන වචනේ දැන් අපි සාමාන්‍යයෙන් ස්කන්ධය කියන වචනේ පාසල් යන කාලේ ඉගෙන ගත්තේ බර බර හඳුන්වන්න තමයි ස්කන්ධය කියන වචනේ අපි ඉගෙන ගත්තේ මෙතන ස්කන්ධය කියලා කියන්නේ එතකොට අතීත අනාගත වර්තමාන කියන කාලයටත් තමා තමාගින් බාහිර ගොරෝසු සියුම් හීන ප්‍රනීත දුර ළඟ කියන අවස්ථාවලටත් පොදුවේ පාවිච්චි කරන නම ස්කන්ධ. පෙර බුදුරජාණන් වහන්සේ වදාලා යම් කිසි විදීමක් අතීත වේවා අනාගත වේවා වර්තමාන වේවා තමා තුළ වේවා බාහිර වේවා ගොරෝසු වේවා සියුම් වේවා හීන වේවා ප්‍රනීත වේවා දුර වූ ළඟ වූ ඇද්ද අන්නේ විදීම වේදනා ස්කන්ධයයි. යම් කිසි සංඥාවක් සංඥාවක් කිව්වේ හඳුනා ගන්නා දෙයක් අතීත වේවා අනාගත වේවා වර්තමාන වේවා තමාගේ තුල වේවා තමාගෙන් බාහිර වේවා ගොරෝසු වේවා සියුම් වේවා හීන වේවා ප්‍රනීත වේවා දුර වේවා ළඟ වේවා මේ සංඥාවට කියනවා සංඥා ස්කන්ධය. එතකොට යම් කිසි සංස්කාරයක් නම් අතීත වේවා වර්තමාන වේවා අනාගත වේවා තමා සලකන වේවා තමාගෙන් බාහිර වේවා ගුරුසු වේවා සියුම් වේවා හීන වේවා ප්‍රණීත වේවා දුර වේවා ළඟ වේවා ඒ සියලු සංස්කාර වලට කියනවා සංස්කාර ස්කන්ධය කියලා. විඥානය අතීත විඥානයක් වේවා අනාගත විඥානයක් වේවා වර්තමාන විඥානයක් වේවා තමායයි සලකන විඥානයක් වේවා තමාගෙන් බාහිර විඥානයක් වේවා ගොරෝසු වේවා සියුම් වේවා හීන විඥානයක් වේවා ප්‍රනීත විඥානයක් වේවා දුර තිබෙන විඥානයක් වේවා ළඟ තිබෙන විඥානයක් වේවා ඒ සියලු විඥාණයට පාවිච්චි කරන නම විඥාන ස්කන්ධය. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මෙපමණකින් තමයි ස්කන්ධ කියන නම පාවිච්චි වෙන්නේ. එතකොට අපි පංච උපාදානස්කන්ධය කියලා කියනකොට ඒ පංච උපාදානස්කන්ධය කියන එකේ විශාල අර්ථයක් තියෙනවා. ඒ තමයි අතීතය ගැන කතා කරන්නත් පුළුවන්. වර්තමානය ගැන කතා කරන්නත් පුළුවන්. අනාගතයේ රූප වේදනා සංඥා සංකාර ගැන කතා කරන්නත් පුළුවන්. තමායයි සලකන රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන කතා කරන්නත් පුළුවන්. තමාගේ බාහිර රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන කතා කරන්නත් පුළුවන්. ගුරුසු රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන කතා කරන්නත් පුළුවන්. සියුම් රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන කතා කරන්නත් පුළුවන්. හීන රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන කතා කරන්නත් පුළුවන්. ප්‍රණීත රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන කතා කරන්නත් පුළුවන්. දුර තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන කතා කරන්නත් පුළුවන්. ළඟ තිබෙන රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන කතා කරන්නත් පුළුවන්. එතකොට බලන්න මේ මොනතරම් විස්තරයක් හකුලාද මේ පංච උපාදානස්කන්ධය කියන තනි වචනයකින් හඳුන්වන්නේ. සාර අර්ථයක් හකුලා කීම තමයි මේ පංච උපාදානස්කන්ධය කියන වචනේ බුදුරජාණන් වහන්සේ විස්තර කළේ. එතකොට බුදුරජාණන් වහන්සේගෙන්ගේ ස්වාමීන් වහන්සේ අහනවා භාග්‍යතුන් වහන්සේ රූපස්කන්ධය කියන එක පණවන්න රූපස්කන්ධය කියන එක ගැන හඳුන්වලා දෙන්නේ කවර හේතු නිසාද බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා චත්තාරෝ කූම වික්ඛු මහා භූතං හේතු චත්තාරෝ මහා භූතාපක්ඛියෝ රූපකන්දස පඤ්ඤාපන මේ රූපස්කන්ධය කියන එක පනවන්න හේතුුනේ සතර මහා භූත මොනවද මේ සතර මහා භූත? පාඨවි ධාතු, ආකෝ ධාතු, තේජෝ ධාතු වායෝ ධාතු කියන සතර තිබීම තමයි රූපස්කන්ධය කියලා එකක් ව්‍යවහාරයට එන්න හේතු වුනේ. ඊළඟට අහනවා ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ මේ වේදනාස් වේදනාස්කන්ධය කියලා එකක් ප්‍රකාශ කරන්න හේතු වුනේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වේදනාස්කන්ධය කියලා දෙයක් ප්‍රකාශ කරන්න හේතු වුනේ ස්පර්ශය කියලා. ඊළඟට අහනවා ස්වාමීනි සංඥා ස්කන්ධය කියලා දෙයක් ප්‍රකාශ කරන්න හේතුනේ මොකද්ද? සංඥා ස්කන්ධය කියලා දෙයක් ප්‍රකාශ කරන්න හේතුනේ ස්පර්ශයමයි කියනවා. ස්වාමීනි සංකාර ස්කන්ධය කියලා සංස්කාර කියලා දෙයක් ගැන කතාබස් කරන්න හේතුනේ මොකද්ද? කියනවා භික්ෂුව සංස්කාර කියලා දෙයක් ගැන කතා කරන්න හේතුනේ ස්පර්ශයමයි. ස්වාමීනි විඥාන උපාදාන විඥානස්කන්ධය කියලා එකක් ගැන කතා කරන්න හේතුනේ මොකක්ද? කියනවා භික්ෂුව විඥානස්කන්ධය කියලා එකක් ගැන කතා කරන්න හේතුනේ නාම රූප කියලා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ මේවා විස්තර කරන ලස්සන මේ රූප වේදනා සංඥා සංකාර විඥාන මේ මේ පංච උපාදානස්කන්ධ එකක් එකක් ගන්න අපි හඳුනාගෙන තිබීම වැදගත්. ඒ කියන්නේ රූප උපාදානස්කන්ධය රූපස්කන්ධය කියන එකක් ගැන අපිට කතාබස් කරන්න අවස්ථාව තිබෙන්නේ කුමක් නිසාද? සතර මහා ධාතු තිබෙන නිසා. විඳීම කියලා එකක් ගැන අපිට කතා බස් කරන්න හේතුනේ ස්පර්ශයක් තිබෙන නිසා. හඳුනා ගැනීම ගැන අපිට කතා කරන්න හේතුනේ ස්පර්ශයක් තිබීම නිසා. සංස්කාර නැත්නම් කර්ම රැස්වීම ගැන කතා කරන්න අපිට හේතුනේ ස්පර්ශයක් තිබීම නිසා. විඥාණය කියලා දෙයක් ගැන අපිට කතා කරන්න හේතුනේ නාම රූප කියලා දෙයක් තිබීම නිසා මෙන්න මේ කරුණෝ දැන සිටීම. ධාම වැදගත්. ඒ කියන්නේ දැන් අපි රූපයක් ගැන කතා කළොතින් අපිට මතක තිබෙන්නට ඕනේ මේ රූපය කියලා කියන්නේ සතර මහා ධාතුන් නිසා හැදිච්ච එක. විදීම ගැන කතා කරද්දී අපිට මතක තියෙන්නට ඕනේ විඳීම කියන එක ස්පර්ශය නිසා ඇතිවෙච්ච දෙයක්. සංඥාව ගැන අපිට මතක තියෙන්නට ඕනේ සංඥාව කියන්නේ ස්පර්ශය නිසා ඇතිවෙච්ච දෙයක්. සංස්කාර ගැන අපිට මතක තියෙන්නට ඕනේ සංස්කාර කියන්නේ ස්පර්ශය නිසා ඇතිවෙච්ච දෙයක්. විඥානය ගැන කතා කරද්දී අපේ මතකයේ තියෙන්න ඕන විඥානය කියන්නේ නාම රූප නිසා හැදුණු දෙයක්. එහෙමනම් රූපය කියන එක සතර මා ධාතුන්ගෙන් වෙන් කරන්න බෑ. විදීම ස්පර්ශයෙන් වෙන් කරන්න බෑ. සංඥාව ස්පර්ශයෙන් වෙන් කරන්න බෑ. සංස්කාර ස්පර්ශයෙන් වෙන් කරන්න බෑ. විඥාණය නාම රූපයෙන් වෙන් කරන්න බෑ. එන එකක්වත් කුචි කළා ඒවා නෙවෙයි. ඒ ඔක්කොම ඉබේ පහළ වෙච්ච නෙවෙයි. ඒ හැම එකක්ම ඔව් හේතු නිසා හටගත්තු දෙයකට කියන නමක්. එතකොට ඊළඟට අහනවා අති ලස්සන ප්‍රශ්නයක්. එතකොට ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ කොහොමද එනම්? කියලා ඇහුවා. මොකක්ද අහපු ප්‍රශ්නේ? සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා භික්ෂුව පුතඥය කියනවා. කවුද ඉන්නේ? පුතඥය කියනවා අසුතවා. අසුතවා කිව්වේ ඔව් ධර්ම ශ්‍රවණේ සලසා නොගත්තු චතුරාර්ය සත්‍ය ධර්මයට සවන් දීලා චතුරාර්ය සත්‍ය ධර්මයේ තුලින් හේතුඵල ධර්ම වටහා නොගත්තු පුද්ගලෙක් ඉන්නවා. ඒ පුද්ගලයාගේ නම තමයි අසුතවා පුතුජන අසුතවත් පුදජන. අරියාණ අදස්සාමි ආර්යන්ගේ දැක්ම යන්නේ නැහැ. විජේනාරයන් වහන්සේලා දකින්න ලැබෙන්නේ නැහැ. ආර්ය ධර්ම සකෝවිද ආර්ය ධර්මයේ තේරුම් ගන්න අදක්සයි. දක්ෂනේ කෝවිද කියන්නේ දක්ෂ. අකෝවිදෝ කියන්නේ අදක්ෂ. ආර්ය ධර්මයේ අවිනීතෝ ආර්ය ධර්මයේ හික්මිලා නැහැ. එතකොට යාර තමයි පුතඥ කියන්නේ. පුතඥ කියන එකේ තේරුම තමයි ශාසනයෙන් බැහැර වෙච්ච පුද්ගලයා කියලා. එතකොට සප්පුරුෂ පුතඥයා පුතඥයා විස්තර කරන තැන හදිසියම තියෙනවා සත්පුරුෂාන අදසායි පුතඥයාට සත්පුරුෂයා අඳුන ගන්න බෑ සත්පුරුෂයාවත් අඳුන ගන්න බෑ සත්පුරුෂ ධම්ම සක්ඛුයිතු. සත්පුරුෂ ධර්මයට දක්ෂ නැහැ. සත්පුරුෂ ධම්මේ අවිනීතු. සත්පුරුෂ ධර්මයේ හික්මිලක් නැහැ. එතකොට සත්පුරුෂයා ආර්යා කියලා කියන්නේ එකයි අර්ථය. එතකොට බලන්න බුදුරජාන් වහන්සේ දේශනා කළ හැමතිස්සෙම ධර්ම මාර්ගයට පැමිණිච්ච කෙනා සත්පුරුෂයෙක්. ආර්යෙක්. ආර්ය කිවි ශ්‍රේෂ්ඨ කෙනෙක්. ඒතකොට එහෙම නැති එක්කෙනාට තමයි පුතඥයා කියලා කියන්නේ. ඒතකොට පුතඥයා අහලා නැහැ, දන්නේ නැහැ රූප උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? වේදනා උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? සංඥා, සංස්කාර, විඥාන ඒක ඒ පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආකාරයට දන්නේ ඒ නිසා මොකද වෙන්නේ? රූපං අත්ත්‍යෝ සමනුපස්සති. රූපං කියන්නේ මොකද්ද? සතර මහා ධාතුකින් හටගත් දේවල් එය හඳුනගන්නේ ආත්මයක් කියලා. ආත්ම කියන්නේ තමාගේ ඔව් තමාගේ අභිමතේ පරිදි පවත්ව ගන්න පුළුවන් දෙයක් හැටියටයි එයා සතර මා ධාතුකින් හටගත්තු රූපේ ආඳුනගන්නේ. එහෙම නැත්නම් එයා ආඳුනගන්නේ රූපවත්තං වාර්තාන තමාව හැදිලා තියෙන්නේ සතරමා ධාතුන්ගෙන් කියලා කොහොම හරි යන්න ඕනේ තමාව හදාගන්නයි. එයා ඒකට හදාගන්නවා. එහෙම නැත්නම් අත්නිමා රූපං. එයා හිතනවා තමා තුල තමයි සතරමා ධාතු තියෙන්නේ. එහෙම නැත්නම් හිතනවා රූපස්මින් වාත්තං. රූපය තුල තමයි තමා ඉන්නේ. කියලා හිතනවා. එතකොට රූපේ ගැන ওই විදිහට යා සතර ආකාරයකින් මුලා විදීම ගැන එයාට හිතෙන්නේ කොහොමද විදීම කියන්නේ තමා එහෙම නැත්තම් හිතෙන්නේ තමාව හැදිලා තියෙන්නේ විදීමෙන් එහෙම නැත්තම් හිතෙන්නේ තමා තුල තමයි විදීම තියෙන්නේ එහෙම නැත්තම් හිතෙන්නේ විදීම තුල තමයි තමා ඉන්නේ එහෙම නැත්නම් හිතුණා පුතඥයන් කියලා සංඥාව තමා කියලා ගන්නවා. ඊළඟට තමාව හැදිලා තින්නේ සංඥාවෙන් කියලා හිතනවා. එහෙම නැත්නම් හිතනවා සංඥාව තමා තුළ තමයි සංඥාව තියෙන්නේ. එහෙම නැත්නම් හිතනවා සංඥාව තුළ තමයි තමන් ඉන්නේ කියලා. එහෙම නැත්නම් පුතඥයා හිතනවා සංස්කාර කියන්නේ තමා කියලා. මොකද දියුවේ සංස්කාරික තමා කියලා හිතන්නේ ඒක ස්පර්ශයෙන් ඇතිවෙච්ච එකක් කියලා දන්නේ නැහැ. අර සංඥාව තමා කියලා ගත්තේ ඇයි? ස්පර්ශයෙන් ඇතිවෙච්ච එකක් කියලා දන්නේ නැහැ. එතකොට වේදනාව තමා කියලා ගත්තේ ඇයි? ස්පර්ශයෙන් හටගත්තු දෙයක් විදීම කියලා දන්නේ නැහැ. එතකොට මේ ඔක්කොම යා දැනගත්තා නම් ස්පර්ශය නිසා හටගත් දෙයක් විදීම කියලා යා දන්නවා ස්පර්ශය වෙනස් වෙනකොට විදීම වෙනස් වෙනවා. ස්පර්ශය වෙනස් වෙනකොට සංඥාව වෙනස් වෙනවා. ස්පර්ශය වෙනස් වෙනකොට සංස්කාර වෙනස් වෙනවා. මේක දන්නේ නැහැ අර පුතංජනික කෙනා. එයා හිතනවා සංස්කාර තමයි තමා. සංස්කාර වලින් තමයි තමා හැදිලා තියෙන්නේ. සංස්කාර තුල තමයි තමා ඉන්නේ. තමා තුල තමයි සංස්කාර තියෙන්නේ කියලා. එහෙම නැත්නම් පුතඥයන් කියන හිතනවා විඥානේ තමා. විඥානේ කියලා කියන්නේ තමන්ට. ඒ තමන් හැදලා තියෙන්නේ විඥානේ. ඒ විඥානේ තමාගේ ඒ ආත්මය තුල තමයි විඥානේ තියෙන්නේ. විඥානයේ තුල තමයි තමන් ඉන්නේ මේ ඔක්කොටම හේතුව මොකක්ද? පුදජනයාට මුලින් මොකද්ද මේ? පුදජනයා දන්නේ රූපය හටගන්නේ කොහොමද? රූපේ පවතින්නේ කොහොමද? රූපේ නැති වෙන්නේ කොහොමද? රූපී ආස්වාදය මොකද්ද? රූපී ආදීන මොකද්ද කියන මේ පහ දන්නේ නැහැ. එතකොට මේ ආත්ම දෘෂ්ටියකට ඇති වෙන්න සක්කාය දිට්ඨිය පවතින හේතු වෙන්නේ ඔන්න ඔය පහ නොදැනීම. මොනක් මේ පහ අට ගැනීම ඔව් රූපය මොකද්ද දන්නේ රූපේ හට ගැනීම දන්නේ රූපේ වෙනසීම දන්නේ රූපේ ආස්වාදී දන්නේ ආදීනෝ දන්නේ නිස්සාරණය දන්නේ මෙන්න මේ රූපේ ගැන කරුණු පහ නොදැනීම වේදනාව කියන්නේ වේදනාව හට ගන්නටි දන්නේ වේදනාව නැති වෙන්නේ කොහොමද කියලා දන්නේ වේදනාවේ තියෙන ආස්වාදේ දන්නේ ආදීනවේ දන්නේ ඒකේ නිදහස් වෙන කොහොමද කියලා දන්නේ එතකොට මේ කරුණ ඔය ඔය පස්සයිදී රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන නොදැනීමෙන් තමයි සක්කාය දිට්ඨිය පවතින්නේ එතකොට බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි සක්කාය දිට්ඨිය නැතිවන්නේ කොහොමද? එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා භික්ෂුව ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙක් ඉන්නවා. කවුද ඉන්නේ? ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙක්. ශ්‍රුතවත් කිව්වේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අහලා ධර්ම ශ්‍රවණයේ තුලින් ආර්ය සත්‍ය හඳුනාගත්තු කෙනා. සුතවත් ආර්ය ශ්‍රාවකෙක් ඉන්නවා අරියාණං දස්සාමි බුදුරජාණන් වහන්සේ නැත්නම් ශ්‍රාවකයන්ව අඳුන ගන්නවා. ආරි ධම්මස්ස කෝවිදෝ ආරි ධර්මයට දක්සයි. ආරි ධම්මේ සුවිනිතු ආරි ධර්මයේ හොඳින් ඉන්නවා. සත්පුරුෂාණන් දස්සාමි අන්නයා සත්පුරුෂයා වඳුන ගන්නවා. සත්පුරුෂ ධම්මස්ස කෝවිදු සත්පුරුෂ ධර්මයට දක්ෂයි සත්පුරුෂ ධම්මේ සුවිනියතෝ සත්පුරුෂ ධර්මේ මොදින් හික්මෙනවා ඒක නාමපද කරන්නේ රූපන්න අත්තතෝ සමනුපස්සති රූපය ආත්මයක් කියලා එයා දකින්නේ ඇයි රූපය ආත්මයක් කියලා ආර්ය ශ්‍රාවකයා නොදකින්නේ ආර්ය ශ්‍රාවකියා රූපේ ගැන ඉගෙනගෙන තියෙනවා. රූපේ ගැන දන්නවා. රූපේ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේන් හැදිච්ච දෙයක්. ඒතරේ පඨවි ආපෝ තේජෝ කියන සතර මහා ධාතු සියල්ල තමා කියන තමාගේ වශයෙන් පවත්වන්න බැරි දෙයක්. එහෙනම් තමාගේ වශයෙන් පවත්වන්න බැරි අනිත්‍ය වූ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච රූපය ආත්මය කියලා ගන්න බැරි බව එයා දන්නවා. ඒ නිසා එයා තුල හටගන්නේ රූපේ තමා කියලා තමයි. රූපී ආත්මය කියලා තමයි. එතකොට ඒ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා රූපයෙන් හටගත්තු ආත්මයක් තියෙනවා කියලා ගන්නේ නැහැ. ඒ කියන්නේ කෙස් ලොම් නේදත් ආදී කටගත්තු ආත්මයක් තියෙන විදියක් නැහැ මොකද ඒ ඔක්කොම අනිත්‍ය කියලා යද්දී එතන කොහොමද ඒ අනිත්‍ය නොවන දෙයක් පවතින්නේ ඒ නිසා ඒ දෘෂ්ටියට ඇති වෙන්නේ නැහැ ඊළඟට න අත්තිමා රූප ආත්මය තුල තමයි මේ රූපේ ඇතුනේ කියලා දන්නේ නැහැ මොකද යා දන්නවා මේ රූපය ඒව පවතින ආත්මයක් කියලා එකක් තුළ පවතින රූපයක් නැහැ ඊළඟට රූපය තුළ පවතින ආත්මයක් තියනවා කියලා ගන්නේ නැහැ. මොකද හේතුව මේ රූපේ හැම එකක්ම ගන්නවා දන්නවා රූපේ හටගන්නේ මෙහෙමයි. මේ රූපේ වෙනසියක්. එතකොට රූපය ගැන දෙකක්. හට ගැනීම හට ගැනීම ගැන ආදන්නවා වැනසීම ගැන දන්නවා. ඊළඟට දන්නවා මේ රූපයේ තියෙන ආස්වාදය. ආස්වාදය ගැන දන්නවා. මේ රූපයේ තියෙන ආදීනව අනිත්‍ය වෙලාම ඒක දන්නවා. මේ රූපේ නිදහස් වෙන්න පුළුවන් මේ නොයලි සිටීම ඒක දන්නවා. ඒතර රූපේ ගැන කරුණු කියද්ද මේ පහ දැනගත් ගමන් යා රූපේ පිළිබඳ සක්කාය දිට්ඨිය නිදහස් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා වේදනාව විදීම වේදනා කියන තියෙනවා තුනක් තියෙනවා සැප විදීම ඇති දුක් විදීම ඇති වෙනවා ඔව් සැප දුක් රහිත විදීම ඇති වෙනවා එතකොට මේ හැම විදීමක්ම ඇති වෙන්නේ කුමක් නිසාද ස්පර්ශය නිසා. ඒතකොට සැප සහගත ස්පර්ශය තිබුණොත් තමයි සැප විඳීම ඇති වෙන්නේ. සැප සහගත ස්පර්ශය නැති වෙනකොට සැප විඳීම නැති වෙනවා. දුක් සහ ඒතකොට සැප විඳීම තියෙන වෙලාවට දුක් විඳීම නැහැ. උපේක්ෂාවක් නැහැ. ඒතකොට සැප විඳීම නැති වෙලාවට එක්ක එතන තියෙන්නේ දුක් විඳීම. දුක් විඳීම තියෙන වෙලාවට සැපක් නැහැ. උපේක්ෂාවක් නැහැ. ඒතරේ විඳීම හැමතිස්සෙම වෙනස් වෙන්නේ ස්පර්ශයෙන් කියලා විඳීම හටගන්නේ ස්පර්ශයෙන් කියලා අඳුනගත්තු කෙනා. විඳීම වෙනස් වෙලා යන්නේ ස්පර්ශයේ වෙනස් වීමෙන් කියලා අඳුනගත්තු කෙනා විඳීමේ හට ගැනීමක් දන්නවා. විඳීම නැති වියාවක් දන්නවා. ඒතර විඳීම තුල ආස්වාදයක් තියෙනවා. ඒ විදිහින් තුල සැපයක් සොම්නසක් හට ගන්නවා. ඒක ඒ විදිහේ තියෙන ස්වභාවයක්. දුර ඒකත් දන්නවා. ඒ විදීම අනිත්‍ය වෙලා. ඒක තමයි ඒ විදීමේ තියෙන ආදීනවය. ඒකත් දන්නවා. ඒ විදීමට නොඇලී සිටියොත් ඒකෙන් එයාට නිදහස් වෙන්න පුළුවන්. ඒකට ගැටි ඒකට බැඳෙන්නේ නැතුව. ඒකත් ගන්න. එතකොට විදීම හට ගැනීම විදීම නැති වියම විදීම විදීමේ ආස්වාදේ ආදීනව නිස්සරණේ කියන පහ දැනගත්තු කියලා විදීම ආත්මය කියලා ගන්නෙ නෑ. එතකොට ආත්මය කියන එක විදීමෙන් හැදිච්ච දෙයක් කියලා ගන්නෙ නෑ. ඇයි එහෙම විදීමෙන් හැදිච්ච ආත්මයක් තියෙන විදියක් නෑ. ඒ කිව්වේ තමා දැන් අපිට සැප විඳීමක් ඇති වුණොත් අනේ මේ සැප විඳීම දිගටම පවතිවා කියලා අපිට විඳීම පවත්වන්න බෑ. අපිට දුකක් හටගත්තොත් දුක් විඳීම කණේ මේක ඉක්මනින් නැති වේවා කියලා නැති කරන්න බෑ. ස්පර්ශය නිසා හටගත්තු දේ ස්පර්ශය වෙනස් වීමෙන් තමයි වෙනස් වෙලා යන්නේ. එතකොට විඳීම තුල ආත්මයක් තියනවා කියලා ගන්නෙ නෑ. ආත්මය තුල විඳින දෙයක් තියනවා කියලා ගන්නෙ ඊළඟට සංඥාව. සංඥාව ගැන ත්‍ෘත්වත්තාරය ශ්‍රාවකයා කල්පනා කරන්නේ සංඥාව හට ගන්න ආකාරය ආයගෙන ගන්න. ධර්මයෙන් කොහොම සංඥාව හටගන්නේ? ස්පර්ශය. සංඥාව කිව්වේ රූප හඳුන ගන්නවා. ශබ්ද හඳුන ගන්නවා. ගන්ධ සුවඳ හඳුනා ගන්නවා. රස හඳුනා ගන්නවා. ස්පර්ශය හඳුනා ගන්නවා. සිතට අරමුණු හඳුනා ගන්නවා. මේ හඳුනා ගැනීම සිද්ධ වෙන්නේ ස්පර්ශයෙන් කියලා ඉගෙනගත්තු කෙනාට ධර්මතුල එයා දන්නවා මේ හඳුනා ගැනීම වෙනස් වෙලා යන්නේ ස්පර්ශය වෙනස් වීමෙන්. එතකොට හඳුනා ගැනීම කියන එක හේතුන් නිසා හටගන්න එකක්. ඒ හේතුව වෙනස් වෙලා යනකොට හඳුනා ගැනීම වෙනස් වෙලා යන එකක්. ඒක හඳුනා ගැනීම හටගන්නේ මෙහිමයි, හඳුනා ගැනීම නැති වෙන්නේ මෙහිමයි දැනගන්න. හඳුනා ගැනීමේ ආස්වාදයක් තියෙනවා. මේ හඳුනාගත්ත දේ ගැන සැපයක් සොම්නසක් හට ගන්නවා නම් ඒක තමයි ඊතර තියෙන ආස්වාදය. ඒක ආදීනයක් තියෙනවා. ඒ තමයි හඳුනාගත්ත දේ වෙනස් වෙලා යනවා. අනිත්‍ය වෙලා යනවා. ඒකේ නිස්සරණයක් තියෙනවා. ඒ කෙනෙහි අවබෝධයෙන් නොඇලී සිටුත් ඒකෙන් නිදහස් මෙන්න මේ ටික තේරුම් ගත වෙනා සංඥාව ආත්මයක් කියලා ගන්නෙ නෑ. සංඥාවෙන් හැදුණු ආත්මයක් තියනවා කියලා ගන්නෙ නෑ. ඇයි ආ සංඥාව හඳුනනවානේ. සංඥාව තේරුම් ගන්න එතකොට සංඥාව තුල ආත්මය තියෙනවා කියලා ගන්නෙ නෑ. ආත්මය තුල සංඥාවක් තියෙනවා කියලා ගන්නෙ නෑ. ඊළඟට පින්වත්නි සංස්කාර සංස්කාර කියවම චේතනා පාල කරමින් කරන දේවල්. දැන් චේතනාව පහළ වෙන්නේ සංස්කාරය ඇති වෙන්නේ කොම ප්‍රත්‍යයද? ස්පර්ශයෙන්. ස්පර්ශය නිසායි මේක වෙන්නේ කියලා තේරුම් ගත්තාම දැන් සංස්කාර චේතනේ උගන්වන්නේ මේ පංච උපාදානස්කන්ධේ සංචේතන. චෛ මේ වික්කවේ චේතනා කාය. චේතන උගන්වන්නේ. ඒක චේතනාව කියලා බුදුරජාණන් වහන්සේ මෙතන අදහස් කළේ මොනවද? රූපය ගැන චේතනා පාල කිරීම රූප සංචේතන. ශබ්ද ගැන චේතනා පහළ වීම ශබ්ද සංචේතන ගන්ධ සුවඳ ගැන චේතනා පහළ වීම ගන්ධ සංචේතන රස ගැන චේතනා පහළ වීම රස සංචේතන ස්පර්ශය ගැන චේතනා පහළ වීම පොට්ටබ්බ සංචේතන මනස දින අරමුණු ගැන චේතනා පහළ වීම ධම්ම සංචේතන එතන මේ සෑම චේතනාවක්ම ඇති වෙන්නේ ස්පර්ශයක් ඇති වුණොත් විතරයි. එතකොට චේතනාවක් පහළ වෙනකොට සංස්කාරයක් ඇති වෙනකොට ශ්‍රාවකයා දන්නවා මේ සංස්කාරය තියෙන්නේ ස්පර්ශයේ නිසා. එතකොට ඒ ස්පර්ශය නැති වෙනකොට මොකද වෙන්නේ? ඒ චේතනාව නැති වෙලා යනවා. ඒ සංස්කාර නැති වෙලා. එහෙමනම් මේ සංස්කාර කියලා කියන්නේ තමාගේ වසඟේ පවත්වන්න පුළුවන් එකක් නොවේ. චේතනා ස්පර්ශය ඇති වුණාම ඇති වෙනවා. ස්පර්ශය නැති වුණාම නැති වෙනවා. එතකොට මේ සංස්කාර ආත්මයයි කියලා ගන්න විදියක් නැහැ. ඒක චේතනාව තුළ පස් ආකාරයේ චේතනාව හට ගැනීම චේතනාව නැති වී යන සංස්කාරට ගැනීම සංස්කාර නැති වී යන සංස්කාරී ආස්වාදේ ඒ චේතනා පහල් කර කර මෙනෙහි කර දිනුන ආස්වාදයක් ඇති වෙනවා සතිය සංස්කාරී ආස්වාදේ ඒක අනිත්‍ය වෙලා යනවා ආදීනවයි ඒකට නොඇලී සිටියොත් ඒක මිදෙනවා ඉස්සල්ලා මේවා තේරුම් ගන්න තියෙනවා කිසි සංස්කාරය මම කියලා ආත්මය කියලා තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් දෙයක් කියලා ගන්නෙ නැහැ. ඊළඟට ආත්මය කියන එක හැදිලා තියෙන්නේ සංස්කාර වලින් කියලා ගන්නෙ නැහැ. ආත්මය තුල තමයි සංස්කාර තියෙන්නේ කියලා ගන්නෙ නැහැ. සංස්කාර තුල තමයි ආත්මය තියෙන්නේ කියලා ගන්නෙ නැහැ. මොකද හේතුව අර පස් ආකාරයටම සංස්කාරය හඳුනනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා විඥාණය ආත්මයක් කියලා ගන්නේ නැහැ. ඒ මොකද විඥාණය ආත්මයක් කියලා නොගන්නේ. විඥාණය කියන එකක් මේ ලෝකේ විවහාරයේ ඉන්නේ නාම රූප තිබ්බොත් තමයි. ඒ කිව්වේ පඨවි ආපෝ තීජෝ වායෝ කියන සතර මා ධාතුත් එක්ක එකතු වෙච්ච විදීමක් හඳුනා ගැනීමක් චේතනාවක් ස්පර්ශයක් මානසිකාරයක් කියන මේ සංකලනය තිබ්බොත් තමයි විඥානය බිහි වෙන්නේ විඥානයක් හැදෙන්නේ විඥානයක් සකස් වෙන්නේ ඒතර විඥානය කියන එක ඇති වෙන්න නම් නාම රූප තියෙන්න ඕනේ ඒතර නාම රූප නැති තැන විඥානයක් නැහැ. එතකොට එහෙනම් විඥානයේ පැවැත්ම තියෙන්නේ නාම රූප පවතින තුරු. නාම රූප වෙනස් වෙනකොට එනම් විඥානය වෙනස් වෙනවා. මේකට හොඳ උදාහරණයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහා නිදාන සූත්‍රයේ. ආනන්ද හඳුරගෙන ආනන්දේ විඥානයේ මව කුසේ පිළිසිඳ ගත්තට පස්සේ නාම රූප ඒ විඥානයේ පිළිසිඳ ගත්ත මව කුසෙන් ඒ විඥානෙ චිත වුණොත් ඒ මව කුසේ නාම රූප වැඩිද කියලා නාම රූප වැඩින්නේ නැහැ කියනවා එතකොට එහෙමනම් නාම රූප වැඩින්න උපකාරී වෙනවා විඥානය. එතකොට විඥානය පවතින උපකාරී වෙනවා නාම රූප. මේ එකිනෙකට උපකාර වෙනවා. එතකොට විඥාණය කියන්නේ නාම රූප නිසා පවතින එකක්. නාම රූප වෙනස් වෙනකොට වෙනස් වෙන එකක්. නාම රූප නැති වෙනකොට නැති වෙන එකක්. විඥානයේ ආස්වාදයේ සත්‍ය සුම්නසක් ඇති වුණොත් ඒක තමයි විඥානයේ කියන ආස්වාදය. විඥානයේ අනිත්‍යය. ඒක තමයි ඒකේ තියෙන ආදීනවය. විඥානයේට ආසා නොකිරීමෙන් විඥානයේ නිදහස් වෙන්න පුළුවන්. ඒතර මේ කරුණෝ තේරුම් ගන්න යුතුනා විඥානයේ ආත්මයයි කියලා ගන්නෙ නැහැ. විඥානයේ විඥාණයෙන් හැදුණු ආත්මයක් තියෙනවා කියලා ගන්නෙ නැහැ. විඥානයේ ආත්මය තුල තියෙනවා කියලා ගන්නෙ නැහැ. විඥානයේ තුල ආත්මයක් තියෙනවා කියලා ගන්නෙ නැහැ. එතකොට මේ බලන්න සක්කාය දිට්ඨිය දුරු වීමට නම් එනම් කෙනෙකුට අවශ්‍ය කරන්නේ කුමක් ගැන අවබෝධයද? පංච උපාදානස්කන්ධය ගැන අවබෝධය. එතන පංච උපාදානස්කන්ධය ගැන ඔය කියපු හට ගැනීම, නැති වී යාම, ආස්වාද, ආදීනව, නිස්සරණ කියන මේ පහම තේරුම් ගන්න මොකද මේ කෙරෙහි ඇල්ම දුරු කිරීමෙන් මේකේ නිදහස් වෙන්න පුළුවන් කියලා ගොඩක් අය දන්නේ නැහැ. විස්තරණයෙන් දන්නේ ගොඩක් අය. දැන් සමහර විට ආස්වාදයේ ගැන තේරෙන්න පුළුවන්. ඒක ආස්වාදයක් තියෙනවා කියන්නේ. ඒක අනිත්‍ය ලෑනකට ආදීනයක් ඇති වෙන කියලා තේරුම් ගන්න. නමුත් මේකෙන් ගැලවෙන්න පුළුවන් කියලා ඇල්ම දුරු කිරීමෙන් ඒක බොහෝ දෙනෙක් තේරුම් ගන්නේ නැහැ. ඒගොල්ලෝ මේක තේරුම් ගන්න අවස්ථාව තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්මයි. ඉතින් ඊළඟට ඒ ස්වාමීන් වහන්සේ අහනවා ස්වාමීනි රූපේ තියෙන්නේ මොන වගේ ආස්වාදයක්ද? රූපේ තියෙන මොන වගේ ආදීනයක්ද? බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා භික්ෂුව රූපේ නිසා සැපයක් සොම්නසක් උපදිනවා නම් ඒක තමයි කියනවා රූපේ තියෙන ආස්වාදී. රූපේ තුළ අපි තේරුම් ගන්න ඕනේ රූපේ කියලා අදහස් කළේ සතර මා ධාතුන්ගෙන් හටගත්තු දෙයක් නිසා සැපයක් සොම්නසක් උපදිනවා නම් ඒක තමයි මේ රූපේ තියෙන ආස්වාදය. ඒ රූපේ අනිත්‍යයි දුකයි විනස්සන ස්වභාවයට අයිතියි. ඒක තමයි රූපේ තියෙන ආදීනවය. ඒ රූපේ කෙරෙහි තෘෂ්ණාව දුරු කරගත්තොත් චන්දරාගේ ප්‍රහාණය කළොත් එයා රූපේ නිදහස් වෙනවා. ඒක තමයි රූපේ කෙරෙහි තියෙන නිස්සරණය. නිස්සරණයක නිදහස් වීම. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වේදනාව විදීම නිසා යම් කිසි සැපයක් සොම්නසක් උපදිනවා නම් ඒක තමයි පිටීමේ ආස්වාදය. විදීම යම් විදීමක් අනිත්‍යයිද දුකයිද වෙනස් වෙන ස්වභාවය යුක්තයිද ඒක තමයි විදීමේ ආදීන විදීම කෙරෙහි ඇති චන්දරාගයේ දුරු කිරීමක් ප්‍රහාණය කිරීමක් ඇත්තේ ඒක තමයි විදීමෙන් නිදහස් වීම සංඥාව නිසා හටගන්න යම් සැපයක් සොම්නසක් ඇත්තේ ඒක තමයි සංඥාවේ ආස්වාදය. ඒ වගේම යම් සංඥාවක් අනිත්‍යද, දුක්ඛද, වෙනස් වෙන ස්වභාවයකද. ඒක තමයි සංඥාවේ තියෙන ආදීනවය. යම් සංඥාවකට යම් සංඥාවක් කෙරෙහි ඇති චන්දරාගයේ දුරු කිරීම ප්‍රහාණය කිරීමක් ඇද්ද ඒක තමයි සංඥාවේ නිස්සාරණය ඒ වගේම සංස්කාර නිසා හටගන්න යම් සැපයක් සෝමනසක් ඇද්ද ඒක තමයි සංස්කාරේ ආස්වාදය. ඒ සියලු සංස්කාර අනිත්‍ය දුකයි වෙනස් වන ස්වභාවයෙන් යුක්තයි. ඒක තමයි සංස්කාරයන්ගේ ආදීනවය. ඒ සංස්කාර කෙරෙහි ඇති චන්දරාගේ දුරු කිරීමක් ඇද්ද බැහැර කිරීමක් ඇද්ද ඒක තමයි සංස්කාරයන්ගේ නිසරණය. විඥාණය නිසා හටගන්න යම් කිසි සත්‍යයක් සුන්නසත්‍යයක්ද ඒක තමයි විඥානයේ ආස්වාදය. යම් විඥානයක් අනිත්‍යයිද දුකයිද වෙනස්ම ස්වභාවයයිද ඒක තමයි විඥානයේ ආදීනව. ඒ වගේම විඥානයේ කෙරෙහි චන්දරාගයේ ප්‍රහාණය කිරීමක් දුරු කිරීමක් ඇද්දී තමයි විඥානි නිස්සාරණය. එතකොට දැන් බලන්න දැන් මේවා තේරුම් ගන්න තමයි බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් මේ කියපු දේවල් අපිට අවබෝධ කරගන්න නම් අපිට අප තුළම උපදවා ගන්න වෙනවා සිහිය. අපිට අප තුළම උපදවා ගන්න වෙනවා වීරිය. අපිට අප තුළම උපදවා ගන්න වෙනවා විමසීමේ හැකියාව නුවණ එතකොට තමයි අපිට මේවා අප තුලින්ම පැහැදිලි කරගන්න ඉඩ ලැබෙන්නේ අවස්ථාව ලැබෙන්නේ දැන් එතකොට යම් කිසි කෙනෙකුට පංච උපාදානස්කන්ධයේ හට ගැනීම ගැන අවබෝධයක් ඇති කරගත්තොත් ඒක නැති වෙලා යෑම ගැන තමා තුළින්ම අවබෝධය ඇති කරගත්තොත් ඒකේ ආස්වාදය ගැන අවබෝධය ඇති කරගත්තොත් ආදීනවය ගැන අවබෝධය ඇති කරගත්තොත් නිස්සාරණය ගැන අවබෝධය ඇති කරගත්තොත් එයා තුළ සංකාදිට්ඨිය පවතීවිද නෑ එයා සංකාදිට්ඨිය නිදහස් වෙනවා එතකොට බුදුරජාණන් වහන්සේගෙන් ඊළඟ ප්‍රශ්නය අනුව ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කොයි විදිහට දැනගනිද්දීද කොයි විදිහට දැකගනිද්දීද කොහොම දකින්නකොටද කොහොම දැනගන්නකොටද මේ විඥානයේ සහිත හයේ බාහිර නිමිති වලත් විඥානයේ සහිත කය කිව්වේ මේ ශරීරයේ විඥානය හටගන්නේ ඇහි කනේ නාසයේ දිවේ කයේ මනසේ තමයි විඥානය හටගන්නේ එතකොට විඥානයේ සහිත කයේ බාහිර නිමිති කිව්වේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේවා කෙරෙහි අහංකාර, මමංකාර, මානානුසේ, මමයි, මාගේ, මාගේ ආත්මය කියන හැඟීම් නැති වෙන්නේ කොහොමද කියලා. දැන් මේ බලන්නේ මේක අන්තිමට අහන එතකොට බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා මෙන්න මෙහෙම කළොත් නැති වෙනවා යම් කිසි රූපයක් අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර ගුරු සියු හීන ප්‍රණීත දුර්ලභ ඇත යම් රූපයක් ඒ සියලු රූප මගේ නොවේ මම නොවේ මගේ ආත්මය නොවේ කියලා දියුණු කරන ප්‍රඥාවෙන් බලන්න ඕනේ කියලා එතකොට ඇයි මේ විදිහට ස්කන්ධ වශයෙන් බලන්න ඕන කියන්නේ? දැන් අපේ හිතේ ආසාව පිටන්නේ ඔන්න ඔය තැන්වල විතරයි. එක්කෝ අපේ හිතේ ආසාව පිටනවා අතීත රූපයකට. එහෙම නැත්නම් අපේ හිතේ ආසාව පිටනවා වර්තමාන රූපයකට. එහෙම නැත්නම් අපේ හිතේ ආසාවක් ඇති වෙනවා අනාගත රූපයකට. එහෙම නැත්නම් අපේ හිතේ ආසාවක් ඇති වෙනවා තමාගේ රූපෙට. එහෙම නැත්නම් අපේ හිතේ ආසාවක් ඇති වෙනවා බාහිර රූපයකට. එහෙම නැත්නම් අපේ හිතේ ආසාවක් ඇති වෙනවා ගුරුසු රූපයකට. එහෙම නැත්නම් අපේ හිතේ ආසාවක් ඇති වෙනවා සියුම් රූපයකට. එහෙම නැත්නම් අපේ හිතේ ආසාවක් ඇති වෙනවා උසස් රූපයකට. ප්‍රණීත. එහෙම නැත්නම් අපේ හිතේ ආසාවක් ඇති වෙනවා පහත් රූපයකට. කී. එහෙම නැත්නම් අපේ හිතේ ආසාවක් ඇති වෙනවා දුර තියෙන රූපයකට. එහෙම නැත්නම් අපේ හිතේ ආසාවක් ඇති වෙන ළඟ. මේන් තොර මීට වඩා ආසාව ඇති තැනක් කියන්නේ. වෙන තැනක් නෑ. එක්ක අතීතී. එහෙම නැත්නම් වර්තමානයේ. එහෙම නැත්නම් අනාගතයේ. එහෙම නැත්නම් තමා තුළ. එහෙම නැත්නම් බාහිර. එහෙම නැත්නම් ගුරුස් දීපිට. එහෙම නැත්නම් සියුම් දෙයකට. එහෙම නැත්නම් හීන දෙයකට. එහෙම නැත්නම් ප්‍රණීත දෙයකට. එහෙම නැත්නම් දුර තියෙන දෙයකට ළඟ තියෙන දෙයකට. ඔයින් බෑර තැනක් නැහැ. එතකොට ඒ තමන්ගේ හිත පිළිගන්නේ යම් තැනකද ඒ සෑම තැනකම යා නෝනින් විමස විමස බලනවා නම් මේ මම නොවේ මගේ නොවේ මගේ ආත්මෙ නොවේ කියලා එයාගේ හිත පිළිගන්න තැනක් නැහැ. එයාගේ එයාට ආස කරන්න ආසාව පවත්වන්න දැනක් නැති වෙනවා. ඒකවල මොකද කරන්නේ යා? යම් තැනක යම් යාගේ හිත පීඩන්න ආසාව පීඩන යම් තැනක ති හැම තැනක් මෙයාට අරමුණු වෙනවා නම් එයා නෝනින් විමසීමස බලනවා නම් ස්කන්ධ වශයෙන්. ඒතකොට මොකද වෙන්නේ? ඒකේ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්ම නෙවෙයි කියලා යනෝනින් විමසත් විමසත් එයාට සියලුම තැන කෙරේ අවබෝධයක් ඇති වෙන්නේ නැහැ. අතීතයේ යම් රූපයක් තිබ්බද ඒකත් යාට අනිත්‍යයි කියලා අවබෝධ වෙනවා නම් අනාගතයේ යම් රූපයක් තියෙනවද ඒකත් යාට අනිත්‍යයි කියලා අවබෝධ වෙනවා නම් වර්තමානයේ යම් රූපයක් ඇද්ද ඒකත් අනිත්‍යයි කියලා අවබෝධ වෙනවා නම් තමායයි සලකන යම් රූපයක් ඇද්ද ඒකත් අනිත්‍යයි කියලා අවබෝධ වෙනවා නම් තමාගේ බාහිර යම් රූපයක් ඇද්ද ඒකත් අනිත්‍යයි කියලා අවබෝධ වෙනවා නම් ගුරුමසු රූපයක් ඇද්ද ඒකත් අනිත්‍යයි කියලා අවබෝධ වෙනවා නම් සියුම් රූපයක් අධේකත් අනිත්‍යයි කියලා අවබෝධ වෙනවා නම් හීන රූපයක් අධේකත් අනිත්‍යයි කියලා අවබෝධ වෙනවා නම් ප්‍රණීත රූපයක් අධේකත් අනිත්‍යයි කියලා අවබෝධ වෙනවා නම් දුරතියන රූපයක් ඇද්ද එතකොට යාගේ හිත දිව්‍ය ලෝකෙ පිටන්නේ නැහැ බබලෝ පිටන්නේ නැහැ ඒ සෑම නම් යම් රූපයක් අධේකත් අනිත්‍යයි කියලා අවබෝධ වෙනවා නම් දැන් සියල්ලින් දැක්සෙ දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේ නිවන් අවබෝධ කරන ක්‍රමය. මේව තමයි ක්‍රමය කියන්නේ. මේක තමයි ක්‍රමය. මේවා දැන් බුදුරජාණන් වහන්සේ කොච්චර අපි කවදා හරි කොයි ශාසනයක හරි අපි සතර සංසාරික අත්විදිනවා නම් අපි නිවන අවබෝධ කරනවා නම් මේ විදිහ විදර්ශනා වඩන්න ඕනේ. ඇයි අපේ හිත පිළිරෙන තැන් වලින් අපේ හිත නිදහස් වෙන්න බෑ. අපිට ආශාව ඇති වෙලා හිත පිළිරෙන තැන් වලින් නිදහස් වෙන්නම ඕනේ. මේකින් අපිට ගැලවෙන්න. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා යම් කිසි විදීමක් ඇද්ද ওই විදියට සංඥා සංස්කාර විඥාන ඒ සෑම දෙයක් කෙරෙහිම ওই විදියටම හිත පිහිටන තැන් නුවණින් විමසීමස විමස විමස බලනවා නම් ඒ මම නොවේ මගේ නොවේ මගේ ආත්මෙ නොවේ කියලා බලනවා නම් මුලින්ම සිතයි හැමතැනම දැන් අපි ගත්ත දුර තියෙන විඥානය. ඒතර ඒ විඥානෙ කියන්නේ නාම රූපේ හටගත් එකක්. ඒකත් අනිත්‍ය වෙලා යනවා. එතනත් මමයේ මාගේ කියලා ගන්න දෙයක් නැත්තම් ඒකත් අනාත්මයි. එහෙනම් ඒක අපි පිළිතුරු වගේ අපිට ලොකු ලාභයක් නැහැ කියලා අවබෝධ වෙනවා නම් එයා ඒක අතාරිනවා. ඉතින් මේ විදිහට විමසාදී විමසාදී බුදුරජාණන් වහන්සේ වදාළා මමේ මාගේ මාගේ ආත්මයයි කියන ජීව සම්පූර්ණයෙන්ම නැතු යනවා. ඒතර බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඔය විදියට නුවණින් විමසනකොට එයාට මොකද වෙන්නේ? රූපස්මිප්පි නිප්පින්දති. අන්නේදාට තමයි අවබෝධයේ කීම රූපයේ කෙරෙහි කලකිරෙන්නේ. දැන් කලකිරිනවා කියන වචනේ අපි පාවිච්චි කරන්නේ සිංහල භාෂාවෙන් අපිට වෙන වචනයක් නැති නිසා. දැන් සාමාන්‍ය සිංහලෙන් අපි කලකිරිනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? අපිට එපා. අපිට වාදයක්. හැබැයි ඒකේ අවබෝධයක් කියන අර්ථය නෑ. දැන් මෙතන නිබ්බින්දති කියන එක ඥානයක්. දැන් සාමාන්‍යයෙන් කලකිරීම කියලා අපි ජීවිතේ කියන්නේ ඥානයක් නෙමෙයි. අපි කලකිරීම කියලා කියන්නේ අපිට යම් කිසි දෙයක් එපා වුණාම ඊළඟට අපි අපි හිතපු විදිහට ඉතිවිලි වැඩි හල් ගියේ නෑ. ඒකද අපි කලකිරීම. අමොනත් කලකිරලා ඉන්නකොට අපි හිතපු විදිහට හිතපුවටත් වඩා ඒක සාර්ථක වුණා. එතකොට මොකද වෙන්නේ? ආ කලකිරීම සම්පූර්ණයෙන්ම ඉවරයි. එන්ජොයි ඊට පස්සේ. ආන්න එතකොට ඒ ඒතෝරි කලකිරීම කියන එක අවබෝධයක් නෙවෙයි. එහෙනම් අපිට වැදගත් වෙන්නේ මෙතන කලකිරීම නෙවෙයි. මොකද්ද? අවබෝධය. ඒ අව දැන් මේ නිබ්බිදා කියන එක අවබෝධයෙන් යුක්ත වූ එපා වීමක්. ඒ අවබෝධයෙන් යුක්ත එපා වීම කාටවත් ඕන කමක් බවට පත් කරන්න බෑ. දැන් සාමාන්‍ය මිනිස්යාගේ කලකිරීම අනිත් එක්කෙනාට හිත හදන්න පුළුවන්. විවාහ කලකිරීම එපා. ඔයා ආශ කරන්නේ ආනිවාස කරන්නේ. හිත හදන්න පුළුවන් තව කෙනෙකුට. ඒකට ආයෙ ගන්න පුළුවන් කැමති කරුණා. බැරි තින් කරන්නේ. පුළුවන්. අපි යොදන් හිතලා කාට හරි අනේ එපා මම ලංකාවට යනවා. අනේ එපා යන්න එපා. ඔයාට නිමිති මම අපි අපේ තව දෙන්න මුදල්. ඉතින් ආයෙමත් ආශාව ඇති කරන්නේ පුළුවන්. අවබෝධයෙන් කලකිරුණා කියන්නේ මේක නෙමෙයි. මං කියන ඒ වචනේ පාවිච්චි කරන්න අපිට ප්‍රමාණවත් වචනයක් නැහැ ලෝක භාෂාව. ඒ නිබ්බිදා කියලා කියන්නේ ඥානයක්. ඥානය කියන්නේ අවබෝධයක්. එතකොට ඒ නිබ්බින්දති ඥාණය ඇති වුණාම මොකද වෙන්නේ? ඒ කෙරෙහි යම් ඇල්මක් ඇද්ද? ඒ ඇල්ම නැතුව. ඒ ඇල්ම නැතුව ගියාම මොකද වෙන්නේ? ඒකින් යා නිදහස් වේදනායපි නිබ්බින්දති විදීම කෙරෙහි යාට අවබෝධයෙන්ම කලකිරීම ඇති වෙනවා. ඒතර මෙයාට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන උපාදානස්කන්ධ පහ කිරීම එයාට අවබෝධයක් තුලින් කලකිරීමක් ඇති වෙනවා. ඒකට මොකක් ගැනද එයාට අවබෝධෙන්නේ දුක ගැන. ඇයි රූපය කියලා අදහස් කළේ දුක ගැන. ඇයි පංචසක්තියේද පංච උපාදානස්කන්ධ දුක්ඛ එතකොට මේ පංච උපාදානස්කන්ධය දුකයි කිව්වා. ආන්ගේ දුක තමයි යාට අවබෝධ වුනේ. ඒ පංච උපාදානස්කන්ධයේ අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්ම බාහිර ගොරෝසු සියු තීන ප්‍රණීත දුර ළඟ වශයෙන් නෝනින් විමසා බලන්ති බලන්ති බලන්ති බලන්ති එයා මේ මම නොවේ මගේ නොවේ මගේ ආත්ම නොවේ කියලා මම නෝනින් තේරුම් ගනිද්දි ගනිද්දි මෙයාට අවබෝධ වුණේ දුක පිළිසිඳ දැකීම. එතකොට දුක පිළිසිඳ දකින්නකොට දුක පිළිසිඳ දකින්න කියන්නේ සම්පූර්ණයෙන්ම දුක අවබෝධ මේක දුක. එතකොට පංච උපාදාන ස්කන්ධය කියන අවිද්‍යාවක් තිබුණාද? ඒ අවිද්‍යාවට මොකද වෙන්නේ? ඒ අවිද්‍යාව ප්‍රහාණය වෙලා විද්‍යාව උපදිනවා. ඒ කියන්නේ ඒක අවබෝධයක් තියෙනවා. ඒ කලකිරීම කියන්නේ එතකොට මෙතන කියන්නේ කුංචි එකක්ද? මෙතන දැන් අපිට මේ සිංහලෙනුත් තියෙන්නේ මෙසේ දක්නා සෘතවත් ආර්ය ශ්‍රාවක රූපයේහි කලකිරෙයි කියලා. ඒකට අපිට ඒක නිකම්ම බලාගෙන කියන්න මේකේ අර්ථ ගන්න බෑ. දරමී බුද්ධ දේශනා ඇසුරින් තමයි ඒක කියවලා මොකට හදාලා තමයි ඒක අර්ථ ගන්න ඕනේ. එතකොට මේ පංච උපාදාන ස්කන්ධය කෙරෙහි මොතර නෝන විමසන තියා දුක තමයි අවබෝධ කරන්නේ. එතකොට පංච උපාදානස්කන්ධයේ කෙරෙහි එයාට අවබෝධය ඇති වෙන්නේ ඇති වෙන්න මොකද වෙන්නේ? විරජ්‍යති. ඇලෙන්නේ නැතුව. ඒ කියන්නේ ඇල්ම අඩු වෙලා. මොකක්ද ඇල්ම? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. එහෙම නැත්නම් අපි ගත්තොත් තියෙන පංච උපාදානස්කන්ධයේ කෙරෙහි වූ යම් චන්ද රාගයක් ඇද්ද ඒ චන්ද රාගය තමයි යාගේ අඩු වෙවි යන්නේ දැන් කොහොමද මේක මේක සාමාන්‍ය නිකන් අපි කතා කළා ඒක එහෙමනේ දැන් අපිට කාපි කිව්ව අපිට කාගෙන් හරි මහිරියරයක් තියෙනවා. ඒතර අපි මේ මහා වතේ එයාගෙන් ඇතුළු හිරිහැරේ ගැන අපි මෙනෙහි කරන්න කරන්න අපිට එයාගේ හදිනවාද? එයා කෙරේ ඇල්මැටි වෙනවද? ඇල්මැටි වෙන්නේ එයා දකින්න කරපු දුවනවා. ඇයි? ඒ ආදීනෝ මතක් කරන එකට මතක් කරන අපිට ඒ කෙරේ ඇල්ම දුර වෙලා. ඊට පස්සේ අපේ කමතකම වෙලා ඒ කෙනෙක් හිටියද කියලා මතක නැති මේ වගේ පංච පාදාන ස්කන්ධයේ නොනින් මෙනෙහි කරනකොට ඒක යථා ස්වභාවය ඒ එයාට ඇති වෙනකොට ඒ පිළිබඳ ඥානෙ ඒ කියන්නේ මේක ඇත්ත දකින්න මේක අනිත්‍යයි කියන මේක හේතු නිසාට ගන්න හේතු නැති වෙන්නේ නැති වෙනවා මේක ආස්වාද ආදීනෝ නිස්සාරණ මේ ඔක්කොම අවබෝධ වෙන්න වෙන්න වෙන්න මොකද වෙන්නේ? එයා එයාට පංච පාදාස්කන්ධය කියලා චන්ද්‍රාගයේ දුර වෙලා යනවා. දුර වෙච්ච ගමන් මමයේ මාගේ මාගේ ආත්මය කියන හැඟීම මම හැඟීමක් තියෙනවද? මේ හැඟීමට මොකද වෙන්නේ? මේ හැඟීම නැති වෙලා. විරාග හැඟීම නැති වෙලා ගිය ගමන් විමුක්ති විමුක්ති කියන්නේ නිදහස් වෙනවා. මොකෙන්ද විනාශ වෙන්නේ? අතීතයට බැඳිච්ච අනාගතයට බැඳුණු වර්තමානයට බැඳුණු තමා කියලා බැඳුණු බාහිර බැඳුණු ගුරුසියට බැඳිච්ච හීනයට බැඳුණු ගුරුසු සියුම් හීන ප්‍රණීත දුර්ලංගට බැඳිච්ච යම් රූපයක් ඇදී රූපේ තමන් නිදහස් ඒ විදීමෙන් ඒ සංඥාවෙන් සංස්කාර විඥානෙ නිදහස් වෙනවා ඒකට තමයි අරහත්ත්වය කියන්නේ. විමුක්තස්මෙන් විමුක්තමිති ඥානං නිදහස් වුණාම දුකෙන් මිදුණා. එලේ දුක කියන පංච පාදානස්කන්ධේ පංච පාදානස්කන්ධේ මම මිදුණා කියලා. එයාට ඥානයක් ඇති වෙනවා. එතකොට මෙයාට අවබෝධයක් ඇති වෙනවා. කීන ජාති ඉපදීම ක්ෂය වුණා. උසිතම් බ්‍රහ්මචර්යයන් බබසර වාසයේ සම්පූර්ණ කරනවා. කතං කරණීයම් කළ යුතු දේ කළා නාපරංගිත්තායති පජායති ආයමක් කරන්න කිසිවක් නැති කියලා එයාට අවබෝධය ඇති. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ පොහොය දවසේ මේ සවැත් නුවර පූර්වාරාමයේ පිළිමහණි භික්ෂු සංඝයාත් එක්ක කතා කරපු ධර්ම සාකච්ඡාව අවසන් වුණේ කොහෙන්ද? අරහත්ත්වයේම ධර්ම කතාව කියලා. මේවට තමයි ධර්ම සාකච්ඡා කියන්නේ. මේවට තමයි ධර්ම. මේකේ ධර්ම කතාවේ බාහිර මොකුත් තියෙනවද? මොකුත් නෑ. මේකේ අනික තමයි මේ කාණකට පංච උපාදානස්කන්ධය ගැන අපිට පැහැදිලි වෙනවා. සක්කාය දිට්ඨිය කියන එක ගැන හොඳට පැහැදිලි වෙනවා. සක්කාය දිට්ඨිය නැති වෙන්නේ කොහොමද කියන එක පැහැදිලි වෙනවා. දැන් සමහරු මගෙන් අහනවා ස්වාමීනි සෝතාපන්න වුණා නම් සෝතාපන්න වෙන එක්කෙනා දැනගන්නේ කොහොමද? දැන් වුණා නම් දැනගන්න කොහොමද කියලා දෙයක් නැහැ නේද? වුණාන්‍ය දන්නවනේ. නේද? සෝතාපන්න වුණා නම් දන්නවා. දැනගන්න කොහොමද කියන කතාවක් නැහැ. දැන් චිත්ත සමාධිය ඇති වුණා නම් දැනගන්න කොහොමද කියලා අහනවා. චිත්ත සමාධිය ඇති වුණා නම් දන්නවා. ආය දැනගන්නේ කොහොමද කියලා කතාවක් නැහැ. ඉතින් මේ වගේ ඒකට හේතුව තමයි ඒ ඒ පිළිබඳව එයා ඉගෙනගෙන නොතිබීම. ඒ නිසා මේ ධර්මයේ ඇසීමේ වැදගත්කම තියෙන එක දැන් බලන්න බුද්ධ දේශනාව. දැන් මේ දැන් අපි මේ අහපු සූත්‍රයේ තියෙනවා කරුණු දෙකක් පැහැදිලිව. එකක් තමයි සක්කාය දිට්ඨිය නැතිවීම ගැන. ඊළඟ එක තමයි අරහත්ත්වයට පත් වීම ගැන. මේ දෙකම මේ සූත්‍රය සාකච්ඡා කරලා තියෙනවා. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මන්තානි පුත්ත පොන්න කියලා රහතන් වහන්සේලා හිටියා. උන්වහන්සේ තමයි ධර්ම කතිකයන් අතර අග්‍රය. උන්වහන්සේගේ ධර්මය අහලා තමයි ආනන්ද හඳුරු සෝවාන්. ආනන්ද හඳුරු සෝවාන් කියන විස්තරයක් තියෙනවා. මේක කියනවා කොහොමද? දුර ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩ සිටියේ සරත් නෝර ජීතවනාරාමයේ ඉතින් භික්ෂුන් වහන්සේලාට කියනවා ආනන්දහඳුරෝ පින්වත් ස්වාමීන් වහන්සේ ආයුෂ්මත් මන්තානි පුත්ත තෙරුන් වහන්සේ අලුතින් ශාසනයට ආපු අපිට හරි උපකාරයක් වුණා. දැන් මේ කවුරු ගැනද කියන්නේ? මන්තානි පුත්ත පුන්න රහතන් වහන්සේ ගැන කියන්නේ අපිට හරි උපකාරයක් වුණා. අපි මේ අලුතින් ශාසනයට ආපු. ඒ කියන්නේ ළඟදී පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේලට හරි උපකාරයක් වුණා කියන්නේ. මොකද ඒ කෙනසෝ අම්මි ඉබිනා ඕවා දිනෝවා අපිට මෙන්න මේ විදිහට කියන අවවාදකදී. ඔන්න තියෙන අවවාදය. උපාදාය උසවානන්ද අස්මීති ගෝතිනෝ අනුපාද. මේ මම වෙමි කියන හැඟීම තියෙන්නේ ග්‍රහණය වීම තුළ. ඔන්න දැන් මේ මේ මන්තානුපුත්ත පුන්න මහරහතන් වහන්සේ මේ ආනන්ද හාමුදුරු ප්‍රදාන සංඝ පිරිසට අලුතින් පැවති සංඝ පිරිසට නෝනින් මැනී කරන ක්‍රමයක් කියලා දෙනවා. මම වෙමි කියන හැඟීම තියෙන්නේ යම්කිසි දෙයක් හේතු කරගෙනයි. ඒ තමයි ඒක නොඅනුපාදාය. ඒ හේතු යම්කිසි දෙයක් අල්ලාගෙන ඒ කියන්නේ අල්ලා නොගෙන නොවේ අල්ලාගෙන කියනවා රූපං උපාදාය අස්මේති රෝති රූපය අල්ලගෙන තමයි මම වෙමීච හිතන්න තියෙන්නේ දැන් අපිට මම මේක හිතන්නේ කේස් අල්ලගෙන ලොම් අල්ලගෙන නියපොතු අල්ලගෙන දත් අල්ලගෙන සාම අල්ලගෙන මාස් අල්ලගෙන ආහාර වර්ග අල්ලගෙන ඇට අල්ලගෙන ඇට මිදුළු අල්ලගෙන මම වෙමි කියලා අපිට හිතන්න තියෙන්නේ. ඒ කියන්නේ මෙහෙම කියන අපිට හිතන්න තියෙන්නේ. ඊළඟට කියනවා මන්තාන පුත් මහරහතන් වහන්සේ මන්තාන පුත් පුන්න මහරහතන් වහන්සේ ආනන්ද හඳුරු ප්‍රධාන සංඝ පිරිසට උගන්වන තියෙනවා. විදීම අල්ලගෙන තමයි මම වෙමි කියලා හිතන්න තියෙන්නේ. හරිද මේ කියන්නේ? විදීම අල්ලගෙන තමයි කියලා මම වෙමි කියලා හිතන්න තියෙනවා. සංඥාව අල්ලගෙන තමයි මම වෙමි කියලා හිතන්න තියෙන්නේ. සංස්කාර අල්ලගෙන තමයි මම වෙමි කියලා හිතන්න තියෙන්නේ. විඥානය අල්ලගෙන තමයි මම වෙමි කියලා හිතන්න තියෙන්නේ. ඒක උපමාවක් උගන්නලා. ඒ බණකාන් පුත්තේ මහරහතන් වහන්සේ මාතාන පුත් පුන්න මහරහතන් වහන්සේ උපමා පුරණානන්ද හමුවන්ට ආනන්දය ලස්සන්ට ඉන්න කැමති ගෑන් ළමෙක් හරි පිරිමි ළමෙක් හරි තරුණියක් කියනවා දැන් මෙයාට මෝන ලස්සනට හදාගන්න ඕනේ දැන් එයා ඒකට අල්ලගන්නේ මොකද්ද දැන් යාගේ මෝන උදේ බලා ගන්න ඕනේ යා සරස ගන්න දැන් එයා මොකද කරන්නේ? ආ එයා ඒක කරන්නේ කණ්ණාඩියේ එවිලා. කණ්ණාඩිය දිහා බලාගෙන තමයි එයා එයාව සරසගන්නේ. ඒත් එයා කණ්ණාඩියේ නැත්තම් එයාට ඒවා සරස ගන්න විදියක් නැහැ. ලස්සන්ට අඳින්න ආස කෙනෙක්, සරසෙන්න ආස කෙනෙක් කණ්ණාඩිය අල්ලගෙන කණ්ණාඩිය දිහා බලාගෙන තමයි ඉරාසරසෙන්නේ. ඒ වගේ තමයි කියනවා මම විමි කියන හැඟීම ඇති වෙන්නේ රූප දිහා බලාගෙන. බලන්න කොච්චර සුකුමාවක්ද. මම විමි කියන හැඟීම ඇති වෙන්නේ විදීම දිහා බලාගෙන. මම විමි කියන හැඟීම ඇති වෙන්නේ සංඥාව දිහා බලාගෙන. මම විමි කියන හැඟීම ඇති වෙන්නේ සංස්කාර දිහා බලාගෙන. මම මේ මීට නැති නිවිඥාන දිහා බලනවා. ඊට පස්සේ මන්තාන් පුත්ත පුන්න රහතන් වහන්සේ ආනතමෙන් අහනවා. එතකොට ආනන්ද මම වෙමි කියන හැඟීම ඇති වෙන රූපය රූපය කිව්වේ සතරමාදාකින් හටගත්තු දේ. ආනන්ද හඳුනනවා නිට්ටයයිද අනිත්‍යයිද? ආනන්ද හඳුන උත්තර දෙනවා අනිත්‍යයි ආශිර්වාද. යමං අනිත්‍ය නම් ඒක දුකයිද සැපයි. දුකයි යම් යමං කනිට්ඨනම් දුක නම් වෙනස් වෙන ස්වභාවය යුක්තනම් ඒක මමයේ මාගේ මාගේ ආත්මය කියලා ගත්තොත් හරියද කියලා. වැරදි කියනවා. එහෙනම් මම වෙමි කියලා ගත්තේ අනිත්‍ය රූපයයි කියන එක අවබෝධ කරගන්න කියනවා. ඊළඟට අහන ආනන්ද හඳුරන්නේ වේදනාව නිට්ටයයිද අනිත්‍යයිද? කියන ස්වාමීන් ආයතන වේදනාව අනිත්‍යයි. යම් විදීමක් යමක් අනිත්‍ය නම් ඒක සප දුකයිද සපයිද කියලා. ඒක දුකයි කියන්නේ. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත නම් ඒක මමයේ මාගේ මාගේ ආත්මය කියලා ගත්තොත් හරිද කියලා. ඒක වැරදි කියනවා. ඒවනම් මතක තියාගන්න කියන ඔය මම ඔය මී කියලා හැඟීම ඇති වුණේ අනිත්‍ය වූ විදීමට. ඊළඟ දානවා සංඥාව නිත්‍යද අනිත්‍යද කියලා. අනිත්‍යයි කියන්නේ. යමක් අනිත්‍ය නම් ඒක දුකයිද සැපයිද කියලා දුකයි කියනවා. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත නම් ඒ මමයේ මාගේ මාගේ ආත්මය කියලා සැලකීම සුදුසුද කියලා. නැහැ කියනවා. ඇයි සංඥාවට ගන්නේ ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් හටගන්නේ සංඥාව ස්පර්ශයේ වෙනස් වෙනුත් නැසී යනවා. ඒතර ඒ වගේ එකක් අල්ලගෙන මම වෙකි මම වෙමි කියලා හැඟීමක් පැවතුත් හරිද කියලා. ඊට පස්සේ සංස්කාර නිත්‍යද අනිත්‍යද කියලා. සංස්කාර අනිත්‍යයි කියනවා. යමක් අනිත්‍ය නම් දුකයි සබයි කියනවා. යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියනවා. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත නම් ඒ මමයේ මාගේ මාගේ ආත්මය කියලා සල්කීම සුදුසුද කියලා සුදුසු නෑ කියලා. විඥානයේ නිත්‍යද අනිත්‍යද කියලා විඥානය අනිත්‍යයි කියලා. යමක් අනිත්‍ය නම් ඒ සපයි දුකයි කියලා අනිත් දුකයි කියන්නේ. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත නම් මමේ මාගේ මාගේ ආත්මය කියලා සැලකෙන එක සුදුසුද කියලා නේද? ඒක විඥානයේ විඥානය කියන එක ගැන මම වෙමි කියන හැඟීම උත්තරගත කරගන්න නැහැ කියන. ඊළඟට ආනන්ද හඳුරන්නේ කියන මෙන්න මේ විදිහට මේ විදිහට වඩන්න කියනවා. ආනන්දය යම්කිසි රූපයක් අතීත අනාගත වර්තමාන තමා යයි සල්කේ බාහිර ගුරුසු සියුම් හීන ප්‍රණීත දුර ළඟ පැත්ත ඒ සියලු රූප මම නොවේ මාගේ නොවේ මාගේ ආත්මේ නොවේ කියන මොණින්ම දකින්න වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ පහත් ඒ විදිහටම අතීත අනාගත වර්තමාන ගුරුසු සියුම් හීන ප්‍රණීත දුර ළඟ මේ වගේ නොණින්ම දකින්න එහෙම දක්නකට සෘතවත් ආර්ය ශ්‍රාවකයා රූපය අවබෝධ කරගන්නවා. විදීම සංඥා සංස්කාර විඥාන අවබෝධ කරගෙන නිදහස. මේක තමයි ආනන්ද හඳුරු සෝවාන් වෙන්න පුරුදු කරපු භාවනාව. ඊට පස්සේ ආනන්ද හඳුරු කියන පුණ්ණෝනාම ආවසෝහයස්මා මන්තානි පුත්තු අම්මාක නවානං සතං බහූපකාරෝ ආයතන වහන්සේ පුණ්‍ය නම් වූ මන්තාන් පුරුදු තෙරුන් වහන්සේ අලුත පැවිදිත් අපිට හරියට උදව් කළා. සුවම් මේ මින අවවාදීන ඕවාද අපිට මේ අවවාදේ හරියට අවවාද කළා. ඉදංච පණමි ආයතු පුන්නස්ස මන්තාන් පුත්තස ධම්මදේශනං සූත්වා ධම්මෝ අපි සම අපිට ධර්මය අවබෝධ වුණේ මෙන්න මේ දේශන වහරකින්. එතකොට බලන්න අපිට එහෙනම් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මේ පැහැදිලි බුද්ධ දේශනා දැන් අපිට ආන්න ලැබෙනවා. දැන් මේවේ රහස් මොකුත් තියනවද? රහස් උපදෙස් මොකුත් නැහැ. ඒතර මේක හරි පැහැදිලි ඍජුයි විවෘතයි. එතකොට ආනන්ද හාමුදුරුව සෝතාපන්න වෙලා තිබෙන්නේ ස්කන්ධ භාවනාව කරලා. දැන් මේ පේනවනේ පැහැදිලි මේ දේශනාවේ නම ආනන්ද සූත්‍රය. එතකොට සම්මුත නිකාය තුනේ තියෙන්නේ. එතන මේකින් අපිට පේනවා මේ ඒ කොච්චර මේකේ මේ ධර්මය ගැන කොච්චර පැහැදිලිද කියන්නේ. ඒ සමහර මේ පින තියෙන ස්වාමීන් වහන්සේලාට පවා ඒ කාලේ මේක තියෙන තැනක බුදුරජාණන් වහන්සේගේ නැන්දනියගේ පුතෙක් ඉඳලා තියෙනවා 30 ඉතින් අන්තිමට මේ කල්පනා කරලා තියෙනවා මේ ඇඟක් බරයි. දිශාව පේන්නේ දිශාව පේන්නේ නැහැ කියන්නේ මෙනෙහි කරන්න ඕන විදිහේ කරගන්න බෑ. මට ධර්මීය වැටෙන්නේ නැහැ මට හත් විදිමතයි. මට මේ මහානකම කරගෙන යන්න බෑ. පුත් කාලේ එතකොට ආදුරන්ට තිස් කියන ස්වාමීන් වහන්සේට ඇති වුණා. දැන් ඊටෝනේ මෙයාගේ අදහස මොකද්ද? සිවුරු අරුණ ඉතින් භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ගාවට ගිහලා කිව්වා ස්වාමීනි අර භාග්‍යතුන් වහන්සේගේ නැන්දගේ පුතා ඇවිල්ලා කියනවා මේ සංඝයා මැද්දෙන් ඇඟ බරයි මේ දිශාවල් පේන්නේ එතකොට නිදිමත හරියට එනවා මට දැන් මේකේ ආසාවක් නැහැ යන එකක් නෙකියු ඒක ඉක්මනින් කියලා බුදුරජාණන් වහන්සේ අහනවා හැබැයි මේක. හැබැයි කියන්නේ මොනා හරි ලස්සනයි මේක දෙන උපදේශය. තිස්ස මේක මොකද හිතන්නේ කියලා රූපී කෙරෙහි රාගය දුරු කරගො නැති. ඡන්දේ දුරු කරගො නැති. ප්‍රේමේ දුරු කරගො නැති. පිපාසය දුරු කරපු නැති දැවිල්ල දුරු කරපු නැති තණ්හා දුරු කරපු නැති කෙනෙකුට ඒ රූපී වෙනස් වෙද්දී සෝක වැළපීම් හට ගන්නවාද නැද්ද කියලා. එන ස්වාමීන් වහන්සේ වැළපීම් හට ගන්නවා. ඒක තමයි කියනවා රූපේ කෙරේ රාගය දුරු කරපු නැති කෙනෙකුගේ ස්වභාවය. ඊළඟට අහනවා වේදනාව කෙරේ රාගය දුරු කරපු නැති තෘෂ්ණාමි කල්ලාසන වචන ගොඩාක් තියෙනවා. අවීත රාගස්, අවිහත ඡන්දස්, සාරිගත ප්‍රේම සාරිගත විපාස සාරිගත පරිලහ සාරිගත තන්නස් මේ රූපේ වේදනාව කෙරේ තෘෂ්ණාව ප්‍රහාණය නොකරපු කෙනෙකුට ඒ වේදනාව වෙනස් වෙලා යද්දී සෝක ලැබීම් දුක් දුන්න සම්පත ගන්න නැද්ද කියලා හට ගන්නවා සංඥා සංස්කාර විඥාන කියන අපාටම කියන. එතකොට ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආනතකොට මේක තණ්හාව රූපේ කෙරෙහි ආසාව දුරු කරපු කෙනෙකුට ඒ රූපී වෙනස් වෙච්ච ශෝක වල පිටුක් තුන සට ගන්නවද කියලා. හට ගන්නේ නැහැ කියලා. එතකොට බුදුරජාන් වහන්සේ කරුණ කියා දෙනවා. කියා දීලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා උපමාවක් තියෙනවා. මේ විදිහටම ආවාද කරලා පංච උපාදානස්කන්ධය ගැන විස්තර කරලා දැන් කලින් කිව්වා වගේ උපමාවක් දේශනා කරනවා තිස්ස පුරුෂයෝ දෙන්නෙක් ඉන්නවා. එක පුද්ගලයෙක් ඉන්නවා මාර්ගය පෙන්වන්න පුළුවන්. අනිත් පුද්ගලයා ඉන්නවා මාර්ගය පෙන්වන්න පුළුවන් කමක් නැහැ. එතකොට මොකද වෙන්නේ? මාර්ගයේ නොදන්න කෙනා අර මාර්ගයේ දන්න එක්කෙනාගෙන් පාරාව. එක්කෙනෙක් කියන මාර්ගයේ දන්නවා. පාර යන හැටි දන්නවා. තව කෙනෙක් කියනවා දන්නේ නැහැ. ඒක දන්නේ නැති කෙනා මොකද කරන්න ඕනේ? අර මාර්ගය දන්නේ කෙනාගෙන් පාර අහනවා. ආනුට එයා කියන යන්න මේ පාර යන්න මෙන්න මාර්ගය. ඊට පස්සේ හම්බ වෙනවා දෙපැත්තක්. ඒකේ වම් පැත්ත අතරින් දකුණු පැත්ත ගන්න. එහෙම යනකොට හම්බ වෙනවන ලෑබක්. ඒක පහු කරගෙන ප්‍රපාතයක් හම්බ වෙනවා. මඩ වතුරක් හම්බ වෙනවා. ඒක පව කරගෙන යන්න. ගියාම ආයෙමත් හම්බ වෙන පල්ලමක්. ඒක පව කරගෙන ගියාම තමයි කියන ඔයාට යන්න ඕන තැන හම්බ වෙන්නේ. සිත් කල භූමි භාගය. බුදුරජාන් වහන්සේ කියන තිස්ස මම මේ උපමාවක් කියලා කිව්වේ. මාර්ගය නොදත් කෙනා කියලා කියන්නේ පුතත් යන කෙනාට කියන නමක්. මාර්ගය දන්න කෙනා කියලා කියන්නේ තථාගත ධාරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට කියන නමක්. එතකොට මාර්ගය දන්නේ දන්නේ නැති පුතඥයා තථාගතයන් වහන්සේගේ සාරණය. සරණ ගිහිල්ලා ඒ ධර්ම මාර්ගය යනවා. යනකොට මෙයාට හම්බ වෙනවා පාරවත් දෙකක්. පාරවත් දෙකකට යනකොට එයා ඇතුළත නවතිනවා. ඒක තමයි විචිකිච්ඡාවට නමක් කියන්නේ. ඒ කියන්නේ සැකේට නමක් ඊට පස්සේ මොකද කරන්නේ? එතනින් තමයි යා තෝරගන්නේ විචිකිච්ඡාවට. වාජනේ නොවි වම් පැත්තට ගියොත් විත්‍යා මාර්ගය. දකුණු පැත්තට ගියොත් ආර්ය අෂ්ටාංගික මාර්ගය. මෙයා මාර්ග දෙක හඳුනාගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයට හැරෙනවා. හරිලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන්න පටන් ගත්තාම හම්බ වෙන වනාන්තරයක්. වනලැබ යනු අවිද්‍යාවට නමකි. ත්‍රිය අනන්තරාන්තරික මේ අවිද්‍යාව පිළිගෙන යන්න අවිද්‍යාවට නම් ගේම යනකට හම් වෙනවා ලොකු මඩ වගුරක්. දෙකෙන් විතර මඩ වගුරු කියන්නේ සීත් කලු ප්‍රියමනාප රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන කාමයේ ඒ මඩවකුරු ඉක්මවාගෙන යනකොට හම්බ වෙන ප්‍රපාතය. ප්‍රපාතය ගැටුනොත් ඒත් තමයි ගැටෙනවා. ප්‍රපාතය කියලා කියන්නේ ක්‍රෝධයට නම. ප්‍රකෝධ කරන්න පටන් ගත්තොත් ප්‍රපාතයට වැටෙනවා වගේ කියනවා. ආයි ගොඩේ නම ආවේ. මඩවකුරට වැටුනොත් එරිනවා. ආයි ගොඩේ නම ආවේ. තැලේදී සමහර විට කැලේ ඇතුළේදී අතරවන්නේ ඒ ඔක්කොම පව කරගෙන ගියාම යාට හම් වෙනවා සිත්කලු රමණීය භූමි භාගයේ යනු නිවනට නමකි. ඒ පාරයන්ට යාට නිවන හම් වෙනවා කියනවා. හරි ලස්සනයි කොහොමද ඊට පස්සේ කියනවා අබිරම තිස්ස තිස්ස මේ මාර්ගයට ආස කරන්නේ කියලා. අබිරම තිස්ස ආස කරන්නේ. ආමෝවාදී නම් අනුග්‍රහේ නම් සත්මපු උදව් කරන්න. මම අනුග්‍රහ කරනවා ශාසනා කරනවා. ඊට පස්සේ තිස්ස ස්වාමීන් වහන්සේ සාහසිමිය ඇවිලා සසරෙන් අයිත් එතර වුණා. එතන පින්වත්නි අපි මේ පංච උපාදානස්කන්ධය ගැන මෙයා හපු දේ අපිට මේ පංච උපාදානස්කන්ධය ආස්හට ගැනීම නැති වී යාම ආස්වාද ආදීනෝ නිස්සාරණ වශයෙන් අවබෝධ කරගන්න වාසනාව ලැබේවා